ආරම්භ කළා යන්නට සත්‍යාර්ය ධනෙ පිළිබඳව. ඒ එයින් අපි ශ්‍රද්ධාව ගැනයි එදා කීවේ. ශ්‍රද්ධාව ගැන එක කතාවක් නෙවෙයි කතා කීපයක් වුණත් කරන්නට පුළුවන්. එහෙත් මා ඒ එදා කළ කතාවෙන් ශ්‍රද්ධාව පිළිබඳ කතාව විස්තරය අවසන් කරගන්නවා. ඊළඟට අපට කියන්නට තිබෙන්නේ සීල ධනෙ ගැන. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං යස්ස ඒතේ ධනා අත්ථි ඉත්‍යා පුරිසස්සවා අදලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං ඒ ගාථා මම එදා කීවා එයින් ශ්‍රද්ධා ධනෙ අප සාමාන්‍යයෙන් සඳහන් කරනවා නම් කිව යුතු තිබෙන්නේ ඒ සද්ධාපි තථාගතස්ස බෝධිං මේ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවක කෙන ඉදදි ඒද ආර්ය ශ්‍රාවකෝ තථා සද්ධාහපි තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ බෝධිය සර්වඥතා ඥානය වහන්සේගේ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය විශ්වාස කරයි අදහයි පිළිගන්නේ යනෝ ඉතිපිසෝ භගවා රහං ආදි වශයෙන් වහන්සේ ඒ බෝධිය බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිළිබඳ අදහයි කියා ඒ කවර බුදුවරයන් වහන්සේ නමකගේද තථාගතයන් වහන්සේගේද කියන කාරණය දැක්වීමට උන්වහන්සේ පිළිබඳ වූ ගුණ නවය ප්‍රකාශ කරයි. ඒ පිළිබඳ අපි කතාවක් කළා පසුගිය දවසේ අද අපිට කියන්නට තියෙන්නේ සීල ධනය ගැන. ඒ විත්තක සූත්‍රෙහි විත්තක ධන සුත්ත කියා ඒ සූත්‍රය නම් කරලා තිබෙන්නේ ඒ සූත්‍රයෙහි දෙවෙනිවට එන්නේ සීල ධනය. ඉදබික්කවේ අරිය ශාවකෝ සීලවා හෝති. පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරේ මජ්ජපමා දත්තානා පටිවිරතෝ හෝති. ඔය විදිහටයි ඒ සීලය දක්වා පිළිගන්නේ. මේ සීලය නিত্য සීල වශයෙන් බෞද්ධ හිමියන් ආරක්ෂා කරන සීලය තමයි පංච සීලය. ඊට වඩා උසස් සීලයක් සේ සැලකෙන ආජීව අෂ්ටමක සීලයක් නিত্য සීල වශයෙන් රකිනවා. ඒ හැමතැනම වාගේ සූත්‍රාන්තයන්හි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ ඒ සීලය පිළිබඳ විස්තර කරද්දී පංච සීලය. පංචශීලය තමයි හැම සිල්වලම පදනම හැටියට ගත යුත්තේ. දැන් වික්ෂුන් වහන්සේ පිළිබඳව දැක්වෙන ප්‍රධාන සිල් කොටස තමා පරාජිකා පත්‍යින් දැක්වෙන ඒ <clears throat> පරාජිකා පිළිබඳව දැක්වෙන ඒ කොටස. උන්වහන්සේගේ ප්‍රධාන සීලය නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊට ඇතුළත් වෙනවා සතර පරාජිකා කියන මෛථුන සේවන පරාජිකාව, අදත්තාදාන පරාජිකාව, උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාව, මනුෂ්‍ය විග්‍රහ පරාජිකාවේ කියා පරාජිකා හතරක් වෙනවා. එහි මේ මෛථුන සේවන කියන එක කාමයේ විචාචාරයේ කියන එකට වඩා තරමක වෙනසක් තිබෙනවා. එහෙත් කරුණ වශයෙන් සැලකෙන විට ඒ ශික්ෂාපදයේම විශේෂයක් කියා සැලකන්නට පුළුවන්. ඊළඟට දැක්වෙන අදත්තාදානය අපටත් තිබෙනවා අදත්තාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපද. ඒ වගේම උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකාවී කියන්නේ තමන් ධ්‍යාන මාර්ග ඵල කියන මේවා නොලබා ඒවා තමාට ඇතැයි කියා බොරුවට ප්‍රකාශ කිරීම. ඒක බොරුවක්. ඒකට බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදය අප සමාදන් වෙනවා. එහිම විශේෂ කාරණයක් හැටියටයි දක්වා තිබෙන භික්ෂුන් වහන්සේට ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම පාරාජික. තව මනුෂ්‍ය විග්‍රහ පාරාජිකාවේ කියන්නේ මිනිසකු මැරුවොත් භික්ෂුන් වහන්සේගේ උපසම්පදාව නැතුව යනවා. මිනිසකු මැරුවොත් වෙන සතෙකු මැරුවට නෙවෙයි මිනිසකු මැරුවොත් ඉතින් ඒක ප්‍රාණ අපි ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියා රක්නා ඒ මුල් ශික්ෂාපදයට ඇතුළත් වෙන කරුණක්. මේ විදිහට බලන විට භික්ෂුන් වහන්සේ පිළිබඳ සීල් සියල්ලම මේ පංච සීලයෙහි ඇතුළත් කරන්නට පුළුවන් තත්වයක් තිබෙනවා. ඒ මුසාවාදයේ පිළිබඳව තව නොයෙක් ප්‍රභේද තිබෙනවා. උන්වහන්සේට තිබෙන එකම සිල් කඳ කොටසක් නෙවෙයි සප්ත ආපත්‍ය ස්කන්ධ කියලා හතක් තිබෙනවා. ඒ එක කොටසකට වැටෙනවා තව මේ මුසාවාදයේ පිළිබඳවම ශික්ෂාපදයක් තිබෙනවා සම්පජාන මුසාවාදයේ පාචිත්‍යයන් සම්පජාන මුසාවාදයේ පාචිත්‍යයන් කියන්නේ දරදර බොරු කීම පචිති කියා දැක්වෙන අවතකට පැමිණෙනවායි කියලා ඒ උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේ. එහෙම බලන විට අපට පේනවා මේ පංච සීලය හැම සිල්වලම පදනමක්. එයින් පටන් ගන්න. එයින් පටන්ගෙන විහිදී යනවා ඒ අනිත් සිල් සියල්ල. එහෙමයි තීරුම් ගත යුතු. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකතම සීවතෙක් වෙයි. ඉදිරික්කවේ ආර්ය ශ්‍රාවකෝ සීලවා හෝති කියා දක්වන තැන ඒ සීවතා වෙන්නේ කෙසේද කියන එක පෙන්නනවා පානාතිපාතා පතිවිරතෝ. දානඝාතයෙන් වැළකුණේ වෙයි. අදින්නාදාන පතිවිරතෝ හෝති. තොරකම් කිරීමෙන් වැළකුණේවි. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝහු. කාම මිත්‍යාචාරයෙන් වැළකුණේවි. මුසාවාදා පටිවිරතෝහු. බොරු කීමෙන් වැළකුණේවි. සුරාමීරේ මජ්ජපමා දත්තානා පටිවිරතෝහු. රහමෙල නැත්නම් කීමෙන් වැළකුණේ වෙයි කිය. මෙන්න මේ විදිහටයි සීලය පිළිබඳව සීල ධනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා. මේ පංච සීලය අරිය කන්ත සීලය යනුවෙන්ද දක්වා තියෙනවා. අරිය කන්ත සීලය. අරිය කන්ත සීලය කියන්නේ මේ ආර්යයන්. ආර්යෝය කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණෙන අය. ඒ ආර්යයන් ඉතා ප්‍රිය කරන ආර්යයන්ගේ සිත් ගන්න සීලය කියන අර්ථයෙන් අරියකන්ත සීලය කියා නම් කරනවා පංච සීලයට. ඒ නිසා අප රත්නා රැකිය යුතු පංචශීලය සුළු කොට සැලකිය යුතු නෑ කියන. පංචශීල යම් කෙනෙකුට ඇත්තේ නම් ඒ තනත්තාට ඒ නිසාම ලොකු ශක්තියක් ඇති වෙනවා. සීලය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා පිළිනවා ආනිසංස පහක් දක්වා. පංචිනේ ගහපතියෝ ආදි වශයෙන් ගෘහපති වරුනේ මේ සීලෙහි හානිකංශ පහක් දක්වා එකක් තමයි මහත් වූ භෝගස්කන්ධයකට හිරිකාරීක් වෙනවායි. ඒ ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් Tamange කය වචන දෙකේ වැරදි ක්‍රියාවන්ගෙන් වැළකී සිටින තැනැත්තා නුවමනා විපහදම් කරන කෙනෙකු නොවේ. දැන් ඒ ප්‍රාණඝාතාදී ඒ ක්‍රියාවන්හි නිරත වූ කෙනෙක් ප්‍රාණඝාත, කාමමිත්‍යාචාර ආදී වශයෙන් නෙම ඒවාෙහි නිරත වන අයට බොහෝ විට නුවමනා වියදම් කරන්නට දුසි. දැන් සීවතා පිළිබඳව කියනවා ඒ තැනැත්තා මහත් වූ භෝග ස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා, අයිතිකාරයෙක් වෙනවා. ඒවා ලබනවා. එහෙම කියන්නට හේතුව ඔහු Taman දෙත තිබෙන ධනය නිකරුණේ නාස්ති කරන කෙනෙක් වන්නේ නැහැ. නිකරුණේ වියතහදම් කරන කෙනෙක් වන්නේ නැහැ. ඒ නිසා ඒ ධනය හොඳට රැකගත්ත ධනෙන් ආභ්‍ය කෙනෙකු වන්නට ඒ තැනත්තාට පුළුවන් වෙනවා. ඒක එක කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම උන්වහන්සේ වදාරා තිබෙනවා ඒ සිල්වතාට පුළුවන් ය කියා ඕනෑම පිරිසකට විසරදව එළදෙන්නට. ක්ෂත්‍රීය පිරිසකට වේවා, බ්‍රාහ්මණ පිරිසකට වේවා, ගහපති පිරිසකට වේවා, ඔයාදි වශයෙන් කවර පිරිසකට වුවද විසරදව එළමෙන්නට පුළුවන් අමංකු බුතෝ කියා දක්වන මේ හිත පාත් කරගන්නේ නැතුව මූණ හකුලවා ගන්නේ නැතුව බිය නැතුව ඕනෑ කෙනෙකුට මුහුණ දෙන්නට පුළුවන් තත්වයක් ඒ සිංගතාට තිබෙනවා. මේ එක කරුණක් හැටියට දක්වනවා. තවත් කරුණක් හැටියට දක්වනවා. එතනත්තාට මරණයට පැමිණෙන්නට පුළුවන් කියලා සිහි මුලාවට පැමිණෙන්නේ නැතුව සිහි මුලාවෙන් තොර වූ මරණයකට පැමිණෙන්නට පුළුවන්. අනිත් කාරණේ හැටියට දක්වනවා දෙව්ලෝ උපදිනවයි කියන. ඒ විදිහේ තවත් එක කරුණක් කියනවා මට ඒක අමතකයි. ඒ විදිහේ ඒ ආනිසංස සීවතා පිළිබඳව දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. මෙහිදී අපි ඒ ආනිසංස වශයෙන්ම නෙවෙයි සැලකිය යුතු වන්නේ තමන් සී රැකීම නිසා එයින් තමන්ට අනුන්ට සිදුවන යහපත ගැනයි සැලකිය යුතුයි. තමන්ට හා අනුන්ට එයින් සිදුවන යහපත. දැන් අපගේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූයේ මොන කරුණක් සඳහාද? කුමක් සඳහාදයි කියා ප්‍රශ්නයක් නඟතු. ඒක පිළිතුරු වශයෙන් කිය යුතුව තිබෙන්නේ සත්වයන් සංසාර දුකින් එතර කරගන්නට. මේ ගොරවිරම් සංසාරයෙන් එතර කරගන්නට. ඒකමනේ උන්වහන්සේගේ ප්‍රාර්ථනයක් සුමේද තාපස කාලෙහි දීපංකර බුදුරජාණන් වහන්සේ සමීපෙහිදී උන්වහන්සේගෙන් ඇසුවේ නම් සතරපද ගාථාවක් ඒ සතරපද ගාථාව අසා සෞඛ්‍යල සිම්මසා රහත් වී ඒ බුදු පිරිසටම එකතු වන්නට පුළුවන් තත්වයක් උන්වහන්සේට එදා තිබුණා. ඒත් උන්වහන්සේ සැලකුවේ ඒ සමන් වහන්සේ මේ සංසාර දුකෙන් එතර වීම පමණක් ගැන නෙවෙයි. මාළනි වීර පුරුෂයෙක් මේ විදිහේ තනිව ඒ වගේම අඤ්ඤාත කවුරුත් නොදත් නොදැනගත් විදිහකින් මේ දුක් කෙලවර කොට ඒ නිවනට පැමිණෙන්නේ මක්නිසාද මේ විදිහේ ලෞතුරා බුදුවරයෙකු වී අන්‍ය සත්වයන්ද ඒ සංසාර දුකෙන් එතර කරවන්නට මේ ඕනේ කියන අදහස උන්වහන්සේට එදා ඇති. ඒ නිසාම මේ සඳහන් වන්නේ ඒ අතටපත් නිවන් සුව සතරසේ තියා සතුන් සඳහා විඳිනා දුක් නිවනසේ ගෙන කියා පාඨයක් සඳහන් වෙනවා. ධර්ම ප්‍රදීපිකාවේ කියන ඒ පොතේ ගුරුළු ගෝමීන් කළා. තමන් වහන්සේගේ අතටපත් නිවන ඒ දීපංකර පාද මූලෙහිදී ලබා ගන්නට තිබුණා ඒ නිවන් සම්පත්තිය. ඒ සඳහා අවශ්‍ය වන ಗುಣධර්ම සියල්ලගෙන්ම යුක්ත වයි මහන්සේ නියත විවරණ ලබන අවස්ථාවේ සිටියේ. අෂ්ටාංග සමෝධානයකින් යුක්තව සිටියේ. අංග 8කින් ඒ සුදුසුකම ලබා තිබුණා. එහෙම උන්වහන්සේ ප්‍රාර්ථනය කළේ තමන් වහන්සේගේ දුකෙන් නිදහස් වීම ගැන සලකාම නොවේ. එහෙමනම් එදා කරගන්නට තිබුණු වැඩක් ඒක. මේ අන්‍ය සත්වයන් පිළිබඳ මොකද උන්වහන්සේට ඇති වුණු මහා කරුණාව. ඒ නිසාම තමයි උන්වහන්සේ බුද්ධත්වයට පැමිණ වදාරා තමන් වහන්සේගේ ධර්ම ഘോഷාව දහම් දෙරය බරගත ඉතිපතනාරාමයේදී පැවැත්වීම වශයෙන් උන්වහන්සේ ලෝකයාට ප්‍රකාශ කළේ කුමක්ද දුකක් දුක ඇතිවීමේ හේතුවත් නිවනක් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යය. එයිනුත් උන්වහන්සේ අවධාරණයෙන් ප්‍රකාශ කළේ කුමක්ද? අවධාරණය ඒ කාරණය ස්ථාන දෙකක සඳහන් කරනවා. ඒ කුමක්ද? මේ මාර්ගය ආර්ය මාර්ගයයි උන්වහන්සේ අවධාරණය කළේ. එමකොට ඒ ආර්ය මාර්ගයේ පිළිපදයි කෙනෙකු සංසාර දුකෙන් එතර වන්නට ඕන. අනේ සංසාර දුකින් එතර වීමේ මාර්ගයේ වශයෙන් දක්වා තිබෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සීලයට ඇතුළත් වන සීල් කඳු සීල් කොටසට ඇතුළත් වන ධර්ම තුනක් සඳහන්ද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුන මාර්ගාංග තුන සීලය පිළිබඳ එයිනුත් ඒ සීලය සාමාන්‍යයෙන් සීලය ගැන කතා කරන විට සීලය ප්‍රධාන වශයෙන් දෙකකට බෙදා කතා කරත හැකි චාරිත්‍ර සීල වාරිත්‍ර සීල. එහෙත් මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ සඳහන් වන මේ අංග තුනෙන් ප්‍රකාශ වන්නේ වාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලය කියන්නේ යමකින් වැළකිය යුතුද එයින් වැළකීම. යමක් කළ යුතු නම් ඒ කිරීම චාරිත්‍රායි යමකින් වැළියෙක් වැළකී යුතු නම් එයින් වැළකීම වාරිත්‍රයි. මෙන්න මේ වාරිත්‍ර සීලය. ඒ වාරිත්‍ර සීලය තමයි බුදුරජාණන් වහන්සේ සිල්වතා පිළිබඳවත් දක්වා තිබෙන්නේ. ඉදබික්කලේ ආර්ය ශාවකෝ සීලවා හෝති පානාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකුණේ. අදින්නාදාන පටිවිරතෝ. සරකම් කිරීමෙන් වැළකුණේ. කාමයේ මිච්ඡාචාරා පටිවිරතෝ. කාම මිත්‍යාචාරයෙන් වැළකුණේ. මුසාවාදා පටිවිරතෝ හෝති මුසාවාදයෙන් දැලකුණේ වේ සුරාමේරය මජ්ජපමාදත්තාන පටිවිරතෝ හෝති මත්පැන් පීමෙන් රහමෙර පානෙන් වැළකුණේ වේ මෙන්න මේ විදිහට ඒ වැළකීම පිළිබඳවයි වැළකීමේ සීලයයි උන්වහන්සේ මෙතනත් දක්වා තිබෙන්නේ සිල්වතා පිළිබඳව ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනය පිළිගන්නා හේයින් තමයි අපට බුද්ධ ශ්‍රාවකයෝ එක අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක. ඒ නිසා උන්වහන්සේ අපගේ සාස්තුන් වහන්සේ. ශ්‍රාවක කියන වචනේ සාමාන්‍ය තේරුම නම් අසන්නෝ කියන තේරුම. අසා සිටින්නෝ අසන්න ශ්‍රාවක. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හුදු ඇසීමක් වශයෙන්ම නිකන් අහන්නටම පමණක් සීමා කොට අසනවා නෙවෙයි. උන්වහන්සේගේ ධර්මය අප අසන්නේ ඒ ධර්මයට අනුව පිළිපැදීමේද බලාපොරොත්තු. උන්වහන්සේගේ ඒ ධර්මයට අනුව පිළිපැදීමක් කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපට ඒ ශ්‍රාවක කියන නම සුදුසු වන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කනවැතුණු තවත් අය බොහෝ සිටියා. ඒ බුදුරහම්දුරෝ ධර්ම දේශනා කරන විට ඇසූ අය නොඑක් කෙනා සිටියා. ඒත් ඒ හැමදෙනාම ශ්‍රාවකය වුණේ නැහැ ඇසූ පමණි. ඇසීම නිසා ශ්‍රාවක වුණේ නැහැ. අසලා යනුව පිළිපැද්දු තමා ශ්‍රාවක වන්නේ. යකත් පිරිසෙයින් උන්වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේද උන්වහන්සේගේ උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මයත් උන්වහන්සේගේ ඒ ආර්ය සංඝයාත් අපට ඇති උතුම් පිහිට කොට සලකා සලකා අපි උන්වහන්සේ දක්වන ලද මාර්ගයේ පිළිපදිනවයි කියා පිළිගත්තරම් පමණයි ශ්‍රාවකවත්. අන්නේ ශ්‍රාවක භාවය අපට ලැබුණා කවදද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් ඒ රත්නත්‍රය සරණ ගිය අවස්ථාවේ පටන් එදා පටන් මේ බුද්ධ ශ්‍රාවකයන් වූ අප නිකම්ම ශ්‍රාවකයන් වීම නොවේ සිල්වත් වූ ශ්‍රාවකයන් විය යුතුයි සීලවන්ත ශ්‍රාවක ඒ නිසා තමයි මේ සරණාගමණයට අනුතුරුවම මේ ශික්ෂාපද සමාදානියකුත් කරන්නේ. රත්නත්‍රයේ සරණ යාමට අනුතුරුවම ශික්ෂාපද සමාදන්. සිල් සමාදන් කරනවා. ඒ කුමටද? සිල්වත් ශ්‍රාවකයන් වීම. රත්නත්‍රයේ සරණ යාම මාත්‍රයෙන් අපි උපාසක භාවයට පරිණත. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොටස් හතරක් බව මේ පින්තුන් දන්නවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඒ භික්ෂුණී පිරිස නැති බව අප පිළිගන්න. දැන් නැහැ. කලින් සිටියා දැන් නැහැ. භික්ෂු උපාසක උපාසිකා කියන තුන් පිරිසක් දැන් සිටිනවා. අප ඇතුළත් වන්නේ ඒ උපාසක උපාසිකා කියන දෙපිරිසට. උපාසක උපාසිකාවන් වන අප උන්වහන්සේගේ නියම ශ්‍රාවකයන් වන්නට නම් සීලවත් ශ්‍රාවකයන් වන්නට ඕන. ඒ නිසා ඒ සීලය හොඳින්ම රකින්නට ඕන. කොයි විදිහටද ජීවිතය දෙවෙනි තැනෙහිලා සීල් රැකී ජීවිතයට නෙවෙයි මුල් තැන දිය යුත්තේ සීලයට මුල් තැන දිය යුත්තේ. එලෙසයි සීල් රකින්නට උගන්වන්නේ. එහෙම සීලයක් තමයි අපට මේ දුක් කෙලවර කර ගැනීමට උපකාර වන සීලයක් පරක්. එහෙම සීලයක් රැකීම බලාපොරොත්තු වෙනුයි අපි සීල් සමාදන් වන්නට ඕනේ. එහෙම නැත්නම් සමාදන් වූ ඇසීලේම සීල් බිඳ ගන්නවා නම් නැත්නම් සීල් බිඳ ගැනීමේ බලාපොරොත්තුෙන් නිකමට කියනවා නම් ඒක සීල් සමාදන් වීමක් වන්නේ නැහැ. අපගේ උත්සාහය විය යුත්තේ සීල් රකින්නට. හැබැයි ප්‍රත්‍යඥ දෝෂය නිසා කෙනෙකුගේ ඒ සිල් බිනෙන්නට පුළුවන්. අපිරිසිදු වන්නට පුළුවන්. අපවිත්‍ර වන්නට ඉඩ තිබෙනවා. එහෙම වුණත් අපගේ උත්සාහය විය යුත්තේ ඒ සීලය හොඳින්ම රකින්න. ඒ නිසා සමහර විටක සමහර ශික්ෂා පද පිළිබඳ රැකීම 100%ක් සම්පූර්ණ නුනක් නුනන් උත්සාහය විය යුත්තේ 100%ක් සම්පූර්ණ කරගන්නට. එක ශික්ෂා පදයක් ගැන වුවද ඒ විදිහේ හැඟීමකින් යුතුව අපි රකින්නට අපට පුළුවන් නම් කියන්නට අසුවල් කාලයේහි මං සීල් රැක්කට වඩා හොඳින් මේ කාලයේ සීල් රැක්කයි කියලා. රැක්කයි කියලා ඒකත් ලොකු එකක්. ඒ මොකද මේ පින්නතුන්ට මා කොටිකුත් කියා ඇති ප්‍රත්‍යඥයාය කියන පරිස්සාගේ ඒ ස්වභාවය. ප්‍රත්‍යඥයා කියන්නේ පිස්සෙකු වගේ කෙනෙක්. සබ්බේ පුතුජනා උම්මත්තකා කියන්නේ ඒ නිසා. ප්‍රත්‍යඥයෝ පිස්සන් වගේ. ඒ පිස්සුව හැදුවන්නේ කෙලෙස් නිසා. ඒ අපි කෙලෙසුන් නැති කළ පිරිසක් නෙවෙයි අප සත්තානවල තිබෙනවා අනුසය වශයෙන් පවත්නා කෙලෙස්. ඒවා යම් යම් අවස්ථාවන්දී මතු වී එනවා. එහෙම මතු වී යන්නේ සමහර විටක ඒ හේතු කොටගෙනම අප රක්නා සීලය අපට විඳ ගන්නටද ඒ ක්ලේශයන් හේතු වෙනවා. ඒ අකුසල ධර්ම හේතු වෙනවා. එහෙම අවස්ථාවකදී පිළිබිඳෙන්නට පුළුවන්. පිළිබිඳෙන්නට පුළුවන්. නමුත් එහෙම ඉඩ ලැබෙන පරිදි නෙවෙයි අප ජීවත් වන්නට උත්සාහ කළ යුත්තේ. ජීවත් වන්නට උත්සාහ කරන්නට ඕන අනිත් පැත්ත. ඒ සීල් කඩා නොගෙන ජීවත් වන්න උත්සාහ කළ යුතුයි. ඒක කවදාවත් හිතින් අස්කරයි ගත යුතු නැත්නම් හිතින් ඉවත් කළ යුතු දෙයක් නෙවෙයි. හැම තිස්සෙම හිතන්නට ඕනේ පිළිබඳ. ඉතින් පානාතිපාතා පටිවිරතෝ හෝති කියන විට අපිට තේනවා ප්‍රාණඝාතය කියන්නේ බරපතල වරදක්. බරපතල පොඩි වරදක් නෙවෙයි ඉතා විශාල වරදක්. ඇයි ඒක ඒ තරම්ම විශාල වරදක් කියන්නේ අප නසාලන්නේ නැති කරන්නේ අපට කොයි විදිහකින්වත් දෙන්නට බැරි, පිරිමසන්නට බැරි දෙයක්. කෙනෙකුගේ ජීවිතය. දෙවියෙකුටවත් බෑන දෙන්නට සමා බෞද්ධකාර දෙවියන් පිළිබඳව විශ්වාස කරන අය නම් කියනවා දෙවියෝයි සත්‍යයන්ව නැවුවේ කියලා. නමුත් අප හැම විශ්වාසයක් කරන්නේ නැහැ. අපේ නැහැම විශ්වාසයක්. සත්‍යයන් වුණනෝගේ වුණනෝගේ කර්මානුකූලව උපදින්නේ ජීවත් වන්නේ ඊළඟට මැරී යන්නේ නැවත උපදින්නේ ඒ වාට හේතු වන ඔවුන්ගේ කර්මයක් පිට. ඒ කිසිදු සත්වයක් මේ ලෝකෙහි උපන්නේ නැහැ. තවත් කෙනෙකුට ආහාරයක් වන්නට එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ ඒ උපක්‍රමයෙන් සමාජයේ ජීවිතය නැති කරගන්නට එහෙම එහෙම එහෙම ස්වභාවයක් නෙවෙයි සත්වයේ පිළිබඳව සැලකන්නට තිබෙනවා. හැම සත්වයකටම අයිතියක් තිබෙනවා. Taman උපන්නා නම් Taman ජීවත් වන ඒ කාලය තුල ජීවත් වෙලා නැරී යන. දැන් අප පිළිගන්නවා නේද? අප පිළිබඳව එහෙම අයිතියක් අපට තිබෙනවා. අපි මිනිසුන් හැටියට පිළිගන්නවා යම් දවසක මා උපන්නේ නම් ඒ වගේම යම් දවසක මා මැරෙන්නේ නම් ඒ දවස් ඒ ඒ අතරතුර කාලයේදී ජීවත් වීමට කාගින්වත් කරදරයක් කිරිහැරයක් මගේ ජීවිතයට විනාශයක් නොවි ජීවත් වීමේ අයිතියක් මට තිබෙනවායි කියා අපි හැමදෙනාම විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ මොකද එහෙම තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්නට කෙනෙකුට අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඒ නැති එකයි මේ ප්‍රාණඝාතයෙන් කරන්නේ. හැබැයි ඒකට සත්ව විශේෂයක් සැලකිය යුතු නැහැ. කුඩා සතාය, ලොකු සතාය, මිනිසාය, තිරිසනාය ආදී වශයෙන් එහෙම වෙනසක් සැලකන්නට බෑ. හැම දෙනාගේම තිබෙන්නේ ප්‍රාණයක්. ඒ ප්‍රාණය බොහොම වැදගත් එකක්. ඒ මොකද යම් තාක් කල් ඒතනත්තා ජීවත්ව සිටිනින් ලබනවා නම් යම් සම්පත් සැපතක් ඒ සියල්ලම ලබාගත හැකිවන්නේ ඔහු ජීවත්ව සිටින තුරු පමණයි. අපි ගනිමු කෙනෙකු මිනිසෙකු වශයෙන්ම ගනිමු. ඒ තැනැත්තා ජීවත් වුණා නම් ඔහුගේ කර්මානුරූපෝ ඒ වගේම ඔහුගේ උත්සාහය අනුව ඔහුට ඒ රටේ ඉහළම තැනට යා ගන්නට පුළුවන්. එහෙම කෙනෙක් ඒ තැනත්තා. ඒ තැනත්තාගේ ජීවිතයේ අතරතුරදී තවත් කෙනෙකුගේ උපක්‍රමයකින් විනාශ කරලා දානවා නම් ඒ ඉතිලෙන්නේ කුමක්ද? ඔහුගේ ජීවිතය නැති කිරීමක්, ඒ වගේම ඒ නැති කිරීම නිසා ඔහු මේ ලෝකෙහි ලබන්නට සුදුසුව සිටි යම් තාක් සැප සම්පත් තිබුණා නම් ඒ සියල්ලම ඔහුට අහිමි කළාද? අන්න ඒ නිසායි හැම සත්‍යයකගේම ජීවිතය ඊටාම උසස් තේ සලකන්නට කියන්නේ. මේ පිළිබඳව හොඳ කාරණයක් වෙනවා බණපොතෙහි. කොසල් රජතුමා පිළිබඳ කතාවක් වෙනවා. කොසල් රජතුමා මල්ලිකා දේවියගෙන් ඇසුවා. මල්ලිකාවෙනි ඔබට ඔබට වඩා ඔබ ප්‍රිය කරන තව කෙනෙක් ඉන්නවද? ඔබ ඔබට වඩා ප්‍රිය කරන තව කෙනෙක් ඉන්නවද? මල්ලිකාව එක වරටම පිළිතුරු දුන්නා ස්වාමීනි මට මහරජා එහෙම කෙනෙක් නැත. මා මට වඩා ප්‍රිය කරන තව කෙනෙක් නැත. මල්ලිකාවත් නිකන් සිටියේ නෑ. මල්ලිකාවත් ඇසුවා. ස්වාමීනි. ඔබ ඔබට වඩා ප්‍රිය කරන තව කෙනෙක් ඔබට සිටිනවාද? මල්ලිකා එතකොට රජතුමා මල්ලිකාවට කියනවා නෑ මල්ලිකාවේදී මා මට වඩා ප්‍රිය කරන තව කෙනෙක් නැත. කොසල් රජතුමා පිරිත් වශයෙන්ම බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට දවසකට කීප වරක් යනවා. ඒ එක් අවස්ථාවකදී මේ මල්ලිකා දේවියත් Taman අතරත් ඇති වූ කතාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදුහාමුදුරේ වේලේ වදාලා සබ්බාදිසාන් පරිගම්ම චේතසා නේවජ්ජගා පියතර මත්තනා කොචි එවං පියෝ කුතු වත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාමෝ තමන් වහන්සේගේ නුවණ මේ ලෝක ධාතුෙහි හැම දිශාවකටම යවා බැලුවත් තමන් තමන්ට වඩා ප්‍රිය කරන දෙවන්නේ සොයා ගන්නට නැහැ. ඒ කියන්නේ තමා වඩාම ප්‍රිය කරන්නේ තමන්ට ඊට වඩා ප්‍රිය කරන තව කෙනෙක් නැහැ. එහෙවන් තියෝ පුතු අත්තා පරේපන් ඒකයි මුළු ලෝක ධාතුවේම සිටින හැම සත්‍යයන් පිළිබඳවම తත්වේ. එකිනෙක කෙනා තම තමාටයි ඊටාම ආදරය කරන්නේ. ප්‍රිය කරන්නේ. ඒ නිසා උන්වහන්සේ අනුශාසනයක් කරනවා තස්මාන හිංසේ පරං අත්තකාප. තමාට වැඩ කැමති. තමාගේ ජීවිතය ප්‍රිය කරවර කිසිවකු අනුන්ට හිංසා පීඩා නොකරන්නේය. තස්මාන හිංසේ හිංසා නොකරන්නේ. අනේ බව සලකා අපි ප්‍රාණඝාතේ බලකින්නට. ඒ ඒ පළමු කාරණා. ඉතින් ප්‍රාණඝාතයේ පිළිබඳ විස්තර මා මීට කලින් මේ පින්නතුන්ට කියා තිබෙනවා. ඒ ප්‍රාණඝාතයක් වීමට වමනා කරන කරුණු පණ ඇති සතෙකු වීමේ බැව් දැමීම මරන්නට ඇතිවන ඒ වධික චේතනාව මරන්නට කරන උපක්‍රමය ඒ උපක්‍රමයේ අනුව ඊට සතාගේ ජීවිතය දොර කිරීම කියන මේ කරුණු පහ සම්පූර්ණ වුණාම ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවායි කියනවා. එදින ඒකේ අල්පසාවද්ද්‍ය මහාසාවද්ද්‍ය කම් තිබෙනවා. අල්පසාවද්ද්‍ය කියන්නේ වරදයි ඒ වැරද්දේ අඩුකම. මහාසාවද්ද්‍ය කියන්නේ වරදයි ඒක විශාලයි. ඒවර විශාල වරදක් වෙන ප්‍රාණඝාත තිබෙනවා. ඊතරම් විශාල නොවන වරදක් වෙන ප්‍රාණඝාත තිබෙනවා. එයට ඒ එක එක සත්වයන් පිළිබඳව Taman ඒ මරීමට ගනු ලබන උපක්‍රමය, ඒ සත්වයන්ගේ ප්‍රමාණය, ඒ වගේම ඒ සත්‍යයන් ප්‍රමාණ වශයෙන් සමාන වුවත් දැන් මිනිසුන් වශයෙන් සමාන මිනිස්කම තිබුණත් ඒ සත්‍යයන් පිළිබඳව ඇති විශේෂයන් සිල්වත් බව, ගුණවත් බව කියන මේවා මේවා සැලකේ. දැන් ඒ නිසාම තමයි මේ පින්වතුන් දන්නවා ප්‍රාණඝාතය ය පිළිබඳ ප්‍රාණඝාත තුනක් තිබෙනවා ඉතාම භයානක. අන්තේ නැත්නම් වශයෙන් දැක්වෙන ඒ මොනවාද? මා මා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම කියන්නේ. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, අරහන්ත ඝාතක. ඒ ඒ ප්‍රාණඝාත. දෙලීය කර්මයක් ජීවිතයක් එතරම් නැති කරන්නට මහා අමාරුවක් නැති. එතරම් උපක්‍රමයක් යොදන්නට උවමනා කරන්නේ නැති. එහෙම සතෙකුගේ ජීවිතය තොර කිරීම අල්පතාවය. ඒ වුණාට පාපය කියන එක සුළු කොට සැලකිය යුත්තක් නෙවෙයි. ඒ අල්ප සාවද්ද මහා සාවද්ද කියන මේ විශේෂය මේ වෙනස දක්වා තිබුණාට. පාපය සුළු කොට සැලකිය යුතු නැහැ. මද්වා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාපි පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒක මතක තියාගන්න. මද්වා මඤ්ඤති බාලෝ බාලයා ඥාන තැනත්තා පව් කරන කෙනා තනත්තාටයි බාලයා කියන්නේ. ඒ මද්වා මඤ්ඤති යාව පාපං නපච්චත. යම් තාක්කල් පව විපාක නොදේද. ඒ තාක්කල් ඔහු පව් කිරීම නීපැණිනෙන් සිතා සිටනවා. යදාපි පච්චති පාපං යම් අවස්ථාවකදී ඒ පාපය විපාක දෙන්නේද අත බාලෝ දුක්ඛං නිගච්ඡති එකල්හි එනේ පව් කළ තැනත්තා දුක්ඛං නිගච්ඡති දුකට පැමිණේ. දුකට පැමිණේ. බොහෝ විට ඒ දුක විඳින්න ඔහුට අඬන්නටද සිදු වෙනවා. අනේ ඒ නිසා පාපය සුළු කොට සැලකී සිටිනවා. එහෙම තමයි මේ පින්න තුනස් ආයති ලෝ වැඩ සංග්‍රහයේ කවියකින් දක්වා තිබෙන්නේ. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි දිනිසේ ඇනිමේ එපා උදුරවන උපදේශේ මුදුන මැනවි තුන් දොර අවකාශී ඒ මේ ගාථාවට අනුකූලව මේ පිළින කවියක් මේ ගාථාවේ අර්ථය තමයි එහි යොදා තිබෙන්නේ. අන්න ඒ විදිහේ කව සුළු කොට සැලකිය යුතු නැහැ. ඒ වගේම මේ තමන්ගේ තමන්ගේ පා තමන්ගේ ශරීරය. තමන්ට ලැබී තිබෙන්නේ අන්‍ය පතෙකුගේ ජීවිතයේ වනසන්නට විනාශ කරන්නට කියා සලකන එකද වැරදි. මේ අත්වලින් ගත හැකි වැඩ පිළිවෙල. බුද්ධාගමේම නුනන් බුද්ධාගමට අනුකූල වන ධර්මයේ මේ ශ්ලෝකයක් එනවා මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං චින්තේති යස්මින් කරුණා ගුණස්ත්‍යා හස්තං පවිත්‍රං ප්‍රදදාති දානං පාදං පවිත්‍රං ගමනං සුභංච මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං යම් කෙනෙකු බුදු වදන් Tamange කටින් ප්‍රකාශ කරනවා නම් ඒ හේතු කොටගෙන ඔහුගේ කට පුරිසුදු වෙනවායි චින්තේති යස්මින් කරුණා ගුණස්යා. ඒ වගේම යමෙකුගේ සිතෙහි කරුණා ගුණය පවතිනවා නම් ඔහුගේ සිතද පිරිසිදු වෙනවා. හස්තං පවිත්‍රං තද දාති දාන. මනාකොට සකසා දන් දීමෙන් අත් දෙක පිරිසිදු වෙනවා. පාදං පවිත්‍රං ගමනං සුභංච යහපත් Tamanටද අනුන්ටද වැඩදායක ගමන් යෑමෙන් පාදක පිරිසිදු වෙනවා. මේ ශ්ලෝකයේ අදහස. එදින ඒකෙන් අප ගත යුතු අර්ථය නම් කුමක්ද? මේ අපට යම් හැකියාවන් ලැබී සිටිනවා නම් අපට තිබෙනවනේ යම් හැකියාවක් අපට කතා කළ හැකි. අපට ක්‍රියා කළ හැකි. අපේ ශරීරය මෙහා යොදවා ක්‍රියා කළ හැකි. එතකොට අපිට කතා කරන්නට පුළුවන් ක්‍රියා කරන්න. මේ කතාවයි ක්‍රියාවයි කියන දෙකම කරන්නට පුළුවන් වෙලා තිබෙන්නේ අපිට හිතන්නට පුළුවන්. හිතන්නටත් තියෙනවනේ හිතීම හිතන්නට පුළුවන් සිතක් කියන. එතකොට කයයි වචනයයි සිතයි. මේ තුන් දොරනේ අපිට තිබෙන්නේ. ඒ කය වචන සිත යන මේ තුන් දොර තමන්ටද අනුන්ටද යහපත පිණිස මිස කවදාවත් Tamanගේ අනුන්ගේ අයහපත පිණිස නොයදී යුතුය. ඒ විදිහේ අදිෂ්ඨානයක් අප කරගෙන තිබෙනවා නම් මේ සිල්වත් වීමයි කියන එක අමාරු වැඩක් නෙවෙයි. සිල්වත් වෙනවයි කියන මේ කාරණය අමාරු දෙයක් වෙන්නේ නැහැ. මම කය වචන සිත යන මේ තුන් දොර මා මට අන්‍යයන්ටත් යහපත පිණිස මිස අයහපත පිණිස නොයොදවන්නේමි කියන මේ අදිෂ්ඨානය ඇති කරගෙන නම් අපි වාසය කරන්නේ. දැන් ඒ ප්‍රාණඝාතයේ පිළිබඳවයි ඔය ටික මා කීවේ මේ පිනතුන් විශේෂ විභාග කොච්චරතුත් අසලක් තිබෙනවා. මට මේ සීලය ගැන අද ඉවර කරන්නට ඕන සීලය. සීල ධනෙ පිළිබඳ ඊළඟට අදින්නාදානෙ නැත්නම් අදත්තාදානෙ කියන. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියා අදත්තාදයන් අදත්තාදානය කියන්නේ අන්‍යයන් සතු ඔවුන් විසින් අප වෙත අපට නොදෙන ලබදී සොරසිතින් ගැනීමයි අදත්තා දානය කොයිතරම් ලේසිද ඒක තේරුම් ගන්නට ඒ වගේම එයින් බේරෙන්නටත් කොයිතරම් පුළුවන්ද අප දන්නවානේ අප සතු දෙයක් අපට හොරෙන්නේ තවත් කෙනෙකු අපෙන් පැහැර ගන්නවා නම් ඒකට අප කොහොමවත් කැමති වන්නේ නැහැ. අපි එහෙම අවස්ථා දැනගන්නට ලැබුණත් ඔව් ඉල්ලුවා නම් මම ඒක දෙනවා නේ කියලා කියන අවස්ථා තිබෙනවා. මොකද අප කැමති නෑ අපට ඒ විදිහේ අප ඒක විදිහකින් රැවටීමක් වංචාවක් කරන්න. කර එහෙම ඒකට අහු වෙන්නේ. කවුරුත් එහෙමයි. කවුරුත් කැමති නෑ Taman සතු දේ Tamanගේ මුක නැත්තේ. වෙනත් කෙනෙකු ගන්නවා. සමහර විටක බලහත්කාරකම් කරලා ගන්නවා. සමහර විටක බොරු නඩු කියලා ගන්නවා. ওই විදිහේ මේක ආකාරයෙන් ගන්නවා කියන්නේ. ඒ එකකටවත් අප කැමති නෑ. ඒ වගේම තමයි අනිත් එක්කෙනා. ඒ නිසා ඒ අන්‍යයන් සතු කිසිවක් වටිනාකම් වශයෙන් සැලකෙන විට බොහෝම සුළු විය හැකියි. එහෙම සුළු දෙයක් වත්. අන්‍යයන් සතු දෙයක් නම් නොගතියි. ඉතින් එහෙම අවස්ථාවේදී දැන් ප්‍රාණඝාතයෙන් වළකින එක එක විදිහකින් අමාරු නැහැයි කියන්නට. නමුත් සොරකමින් වළකිනවයි කියන එක බොහෝම අමාරු එකක්. මේ සමාජයේ ජීවත් වන අයට සොරකමින් වළකිනවයි කියන එක බොහොම අමාරුයි. ඒ මොකද ඒකට ඒතරම් වෙලා යන්නේ නැහැ සොරකමට අහු වෙන්න. වැඩි වේලාවක් යන එකක් නෙවෙයි. ඒ පිළිබඳ තියෙනවා විශේෂ විභාග භික්ෂුන් වහන්සේ පිළිබඳව දක්වා තිබෙන නොයෙක් ඒවා ඒවා ඒවා අපට සාධාරණ. දැන් කවුරු හරි අපට දුන්න දෙයක් අපි ගන්නවා අපි පොතක් පතක් ඉල්ලගත්ත කාගෙන් හරි. ඒ ඉල්ලාගත්ත පොතපත ඒ අයිතිකාරයාට ආපසු නොදෙනවා නම් යම් වෙලාවක හිතා හිතුවම එයාට මේක දෙන්න ඕනේ නැහැ මම මේක තියාගන්නවයි කියලා ඒ වේලේම අහු වෙනව හොරකමට. ඒ වේලේ හොරකමට අහු වෙනවා. සමහර විටක Tamanට තියාගන්නට, ආරක්ෂා කරගන්නට දුන්න දෙයක්. Taman කොයි වේලාවක හරි හිතුවනම් ඔහුට මන් දෙන්නේ නෑ මම මේක තියාගන්නවා මං ගන්නවායි කියලා ඒ වෙලේ අහු වෙනව හොරකමට. ඒ විදිහේ මේ සිතින් හොරකමට අහු වෙන්නට පුළුවන්. බොහොම ලේසියි. ඒ වගේ කරුණු දක්වා තිබෙනවා පස්විසි අවහාරය කියලා 25 25ක් දක්වලා තිබෙනවා. ඒ කොයි එකෙත් මේ පින්නතුන්ට තේරුම් ගන්නට පුළුවන්. ඒවා එකක් එකක් ගානේ නොකියවත් තේරුම් ගන්නට පුළුවන්. මා සතු නොවන මගේ නොවන මා සතු නොවන වෙනත් කෙනෙකුට අයිති දෙයක්. ඒ වෙනත් කෙනෙකුයි කියන විට පුද්ගලයෙක් කිය හැකියි. පුද්ගල සමූහයක් විය හැකියි. සමහර විටක තමනුත් අයිති රාජ්‍යයක් විය හැකියි. ද රජයේ දේවල් කියන ඒවා සමහරු ගන්නට කිසිදු පැකිලීමක් නැහැ. සමහරු කියනවා සමහර තැන්වල මා දන්නවා යුද්ධ කාලෙහි ඉතර බඩු මුට්ටු නොයේ තැන්වල පිරීලා තිබුණේ. ඉතින් ඒව හොරකම් කරන මිනිස්සු කියන්නේ කොහොමද? අපෝ එතන ඉඳකට දැනෙන්නේ නැහැ සාගරය වගේ කියලා. සාගරය නෙමෙයි සප්තමහා සාගරය වුණා. තමන්ට අයිති නැත්තම් තමන්ට නොවේ නම් ඒක අයිති ඒ ගැනීමට තමන්ට යුතුයකමක් නැහැ ඒක වරදක් පාපයක් අකුසලයක් ඒ විදිහේ අදත්තාදාමයට අහු වෙනවා ඉතින් වෙලෙලඳාම් කරන අය කොයි තරම් අහු වෙනවද වෙලෙලඳාම් කරන අය බොහෝම අහු වෙනවා මේ හොරකමට ඒ අහු වෙන්නේ අඩුව මැනලා දීලා අඩුව කිරලා දීලා. බාල බඩු හොඳ බඩු හැටියට දීලා. එවැගේම නොඑක් දේවල් කලවම් කරලා දීලා. සමහර විට මීපැණි කියලා වෙන එකක් දෙන්නේ. මිරිස්කේ මිරිස්කේ කියලා gadol කුඩු දෙනවා. ඒ වගේ ඒ ඔක්කොම හොරකම්. ඒ ඔක්කොටම බම කියන්නේ. මේ පින තුනක් ආයේ මා එක් ස්ථානයකදී කරපු කතාවක් සිරිදම්මාරාමෙහි මට ආරාධනයක් තිබුණා ධර්මදේශනයක් කරන්නට. ඒ බුස ජාතකයේ ඒ බුස ජාතකයේ ජාතකයේ බුස പ്രേත වස්තුව, බුස പ്രേත වස්තුව. ඒ බුස പ്രേත වස්තුවේහි ඒ තනත්තා කළ කර්ණය කුමක්ද? බොල් වීගෙන මැටි කලවම් කරලා ඒවා බර කරලා හොඳ වී හැටියට විකුණුවයි. ඒකයි කළ කර්ම. ඔහුගේ භාර්යාවයි, ඔහුගේ මේ දරුවයි මේ පුතාගේ භාර්යාවයි එහෙම කරපු කර්ම වෙනම තියෙනවා. මෙන්න මේ කර්මයේ විතරයි. ඔව්. එදින් කුමක්ද වුනේ? ඔහු මෙරි ගොස් උපන්නා. කවරෙකු හැටියටද උපන්නේ? මහා ප්‍රේතෙක් හැටියට උපන්. ප්‍රේතෙක්. ඉතින් මේ ප්‍රේතයා විඳින දුක මොකක්ද? මේ බොල් වී බොල් බොල් මොන විදිහේ බොල්ද? ගිනිගෙන දැවෙන බොල්. ඔහුගේ කර්මානුකූලව ඔහුට ලැබුණු දේවල්. ගිනිගෙන දැවෙනවා ඒවා. ඒවා අත් දෙකින් අරගෙන හිත මත දාගන්න. ඒක තමයි ඔහුගේ අර කර්මයට ඔහු ලබන විපාක. හිත මත දාගන්න. ප්‍රේතයා වීමයි විපාකය, ඒ නිසා ලබන දුක් ගොඩ. අන්නේ ආදීනව හැටියට. එහෙම ජීවිතයක් ඔහුට ලැබුණේ. ඉතින් ඒ වගේ ඒ වගේ කර්ම කරන අයද අද ඉන්නේ කොයිතරම් භයානක. ඔය වෙලෙහිලඳාම් කොයිතරම් නරක විදියට කරන අය සිටිනවද? ඉතින් ඒ අයට කර්මයේ පිළිබඳ විශ්වාසයක්. යම් කමින් හෝ කියනවා. කවදාවත් කරන්නේ නැහැ. කවදාවත් කරන්නේ. ඉතින් ඒ විදිහට සැලකිය යුතුයි. මේ අදත්තාදාම. කියන එක හොරකම භයානක එක. ඉතින් මෙලොවේදී යම් විදියකින් Taman ඒ කර්ම කොටගෙන ධන ධාන්‍යයෙන් ආභ්‍යව ජීවත් වුණා. පරලොවේදී මහා දුක් වලට භාජන වන්නට සිදු වෙනවා. ඒ වගේම සසර පරිපරණ තුරු බොහෝම දිනුදු ජීවිත ගත කරන්නට වන්න. සමහර විටක හිඟා කෑවන් හිඟවන්නත් ලැබෙන්නේ නැති අවස්ථා වෙනවා. ඒ විදිහේ භයානක තත්වයන්ට මූණ පාන්නට වෙනවා. මේ අනවරාග මේ අගක් මුලක් නොපෙනෙන මේ සංසාරෙහි පරිතරම විට. එනිසා කෙනෙක් අදත්තාදාමය හලාහල විශයක් වේ සලකා. Tamanta මහා දුක් පිණිස පවත්නා දෙයක් වේ සලකා. එහෙම පිටින්ම අත්හරිනවා. අනිත් එක කාම මිත්‍යාචාරය. ඒ කාම මිත්‍යාචාරය කියන්නේ කාමයන් නී වරදවා හැසිරීම. එතකොට ඒක මහා මේ විස්තර වශයෙන් කියන එකක් නෙවෙයි. ස්ත්‍රීන් කොටස් 20කට බෙදා දක්වා තිබෙනවා ධර්මෙහි. ඒ ස්ත්‍රීන් 20 දෙනාම පුරුෂයන්ට ඒ නොයා යුතු ස්ථාන හැටියට දක්වා තිබෙනවා. මාතුරක්කිතා, පිතුරක්කිතා, මාතා පිතුරක්කිතා, භාතුරක්කිතා, භගිනී රක්කිතා, ගොත්තරක්කිතා ආදී වශයෙන් වීසති ඉතියෝපියා දක්වනවා ස්ත්‍රීන් 20 දෙනෙක්. ඒ 20 දෙනාම කිසිදු පුරුෂයෙකු විසින් නොයා යුතුයි කියා පෙන්වනවා ඒ ගියෝ. ඒ අය මේ කාම මිත්‍යාචාර කියන මේ භයානක අකුසලයට අහු ඒ වගේම ඒ පුරුෂයෙකු සිටින ස්ත්‍රියකට තවත් වෙනත් පුරුෂයෙකු සමග සම්බන්ධය කාමිත්‍යාචාරයට අසුවන පාපයක්. ඒ බව තේරුම්. ඒවා බවයි දක්වා තිබෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ කාමිත්‍යාචාරය ලෝකයේ වශයෙන් සැලකෙන විටත් බොහොම පිළිකුල් කටයුතු එකක්. ඒ නිසා ඒ කවුරුන් වුවද ඒ වලකින්නට. ඒක මේ අපි ඒ පණිවිඩය මේ පින්නතුන්ට දෙනවා හැටියට නෙවෙයි කියන්නේ අපි අන්‍යයන්ට වුවද ඒවා කියා දෙන්නට. අනයන්ට මේ ධර්මයේ පවතින්නට ඕන. ධර්මයෙන් ප්‍රයෝජන තිබෙන්නේ විශාල පිරිසකට ඒ ධර්මයේ ගියා. අඩු ගණන 100ක් අසා දහදෙනෙක් ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා නම් ඒ ධර්මයේ කියා දීලා නැති ප්‍රයෝජනය ඒකයි කියා සලකන්නේ. ඒ නිසා හැමෝටම දැනගන්නට සලස්වන්න. ඒ විදිහට මේ කාමිත්‍යාචාරය දක්වා පිළිෙන්නේ. ඒ කාමිත්‍යාචාරයෙන් වැළකීම ගිහියෙකු විසින් ලබන ලබන හොඳ මේ සිල්වත් බව සිල්වත් බව ඒ නිසාම දක්වා තිබෙනවා උසස් දෙක හැටියට පෙන්වන්නේ කුමක්ද අධ්‍යාත්ම මේ මේ භක්මචර්යාව අධ්‍යාත්මචර්යාවෙන් වැළකී දැන් භික්ෂුන් වහන්සේට තිබෙන ඒ වගේම අභ්‍රාත්මචර්යා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන ඒ සිල්පදේ ආරක්ෂා කරන අයට පිළිෙන්නේ ඒ උසස් සීලය. ඒ ඒ ඒසේ මේ ආරක්ෂා කරන්නට බැරි කෙනෙක් විතර. ඒ අයට තමයි සදාර සන්තෝෂය කියන එක පිළිෙන්නේ. සදාර සපුරුෂ සන්තෝෂය කියන එක ඒ ඉක්මවන්නට නරකයි. ඒකයි දක්වා තිබෙන ගාථාවකින් පෙන්නනවා අභ්‍රාත්මචර්යං පරිවජ්ජයෙය අංගාරකාසුන් ජලිතංග විඳු අසම්භුනන්තෝ පන භ්‍රමචර්යං පරස්සදාරං ආතික්කමි අභ්‍රමචර්යං පරිවජ්ජයේය අංගාරකාසුන් ජලිතං විඤ්ඤු නුවණැත්තෝ බුදු පතේ බුදු රහත් ආදී කොට ඇති ඒ නුවණැත්තෝ අභ්‍රමචර්යාවේ කියන මේ මෛත්‍රී සේවනය අංගාරකාසුන් ජලිතංග ගිනිගෙන දැවෙන අඟුරු වලක්ෂය සලකන බයයි. ඒ නුවණැත්තෝ අභ්‍රමචර්යාව සලකන්නේ එලෙසයි. අසම්භුනන්තෝ පන භ්‍රමචර්යං. එහෙම සලකා ඒ භ්‍රමචර්යාවෙහි හැසිරෙන්නට යමෙකුට බැරි නම් පරස්ත දාරණාතික්කමෙය පරදාරාවන් නොඉක්මවන්නේය. ඒකයි ඒ ගාථාවේ අදහස. අනේ විදිහට සදාර සන්තෝෂයෙන් යුතුව තමන් ඒ සිල්පදයේ රැක්නේ නම් හෙතෙම හොඳ සිල්වතෙක් හොඳ ගිහි සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ඊළඟට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිය. මුසාවාදා පටිවිරතෝ හෝති. මුසාවාදයෙන් වැළකුණේ වේ. මුසාවාදී කියන්නේ අනුන් රවටන්නට ඇත්ත නැත්තසේ නැත්ත ඇත්තසේ දක්වා කරන කතාවන මුසාවාදී කියන්නේ. අන්න ඒ බොරු කීම විශාල වරදක් හැටියට ධර්මෙහි සඳහන් වෙනවා. දැන් බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව දැක්වෙනවා උන්වහන්සේ බෝධිධර්ම මූලයේදී කෞකලසුන් නසා බුද්ධත්වයට පැමිණෙන තුරු පැමිණෙන තුරු සංසාරෙහි ගමන් කළේ ප්‍රත්‍යඥ කෙනෙකු හැටියට. ප්‍රත්‍යඥයෙකු හැටියට. ඒ ප්‍රත්‍යඥ දෝෂය නිසා උන්වහන්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් මේ සංසාරෙහි ගමන් කළ ඒ ගමනේදී නොඑක් අවස්ථාවලදී නොඑක් වැරදි කරලා සතුන් මැරීමයි කියන ඒවා කරලා තිබෙනවා සොරකම් කරන්නට ගිය අවස්ථා ගැන සඳහන් වෙනවා ඒ වගේම ඒ කාමිත්‍යාචාරයේහි කරන්නට මෙවම හිත්ගත් එහෙම උත්සාහ කළ අවස්ථා පිළිනවා. හැබැයි බොහෝ අවස්ථාවලදී මහන්සේ අන්තිම මොහොතේදී කර්ම සලකාගෙන එයින් ගලපුවා. මට මතකයි මට ජාතකයේම හරියට මතක නැහැ. එහෙම අවස්ථාවක් පිළිබඳව. උන්වහන්සේ පියස්සක් ඔසවලා එතනින් රින්ගන්න යන විට හිතුණා නෑ මේ වරද කරන්නේ කියලා පියස්සට බෙල්ල කියලා මෙරුණා. ඉර වෙලා. ජීවිත පරිත්‍යාගයෙන් වරදින් වැළකුණා. ඒ විදිහේ ඒ අවස්ථාව වහන්සේගේ තිබිලා තියෙනවා මේ ප්‍රත්‍යඥ ගතිය නිසා. ඒ තුන්වහන්සේ කවදාවත් බොරු කීවේ නැහැ. බොරු කීවේ නැහැ. බොරු කීම ඒ තරම්ම නරකයි. පිළිකුල් සහගත. මක්නිසාද එහෙම බොරු කීමේ අකුසලය උන්වහන්සේ සංසාරයේදී කරලා නැtei කියා දක්වන්නේ උන්වහන්සේ බලාපොරොත්තු කුමක්ද? උන්වහන්සේගේ බලාපොරොත්තුව උතුම් වූ සත්‍ය සතරක් අන්‍යයන්ගේ උපදේශක් නැතුව තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කිරීමත් ඒ සත්‍ය සතර ලෝකයාට ප්‍රකාශ කිරීමත් ලෝකයාට එරෙන් Taman බොරු කියලා නම් පිළෙන්නේ මේ කියන ඇත්ත වුවත් ලෝකයා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. දැන් ඒක සාමාන්‍යයෙන් සිදුවන්නක් මේ බොරු කියනොයි කියා යමක යමකු පිළිබඳව හිතාගෙන ඉන්නවා නම් මිනිස් සමූහයක් ඒ තැනත්තා කොයිතරම් ඇත්තක් කීවත් ඒක පිළිගන්නට ඒතරම් ලෑස්තියක් නැහැ. මේකත් බොරුවක් කිය හැකියි කියලා හිතන්නේ. ඒක සංසාරෙහිත් යනවා. සංසාරෙහි Tamanට ඒ බඳු අවස්ථාවන්දී වලට මුහුණ පාන්නට වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බෝධි සම්භාරය පුරණ කාලයේදී මා කිව්වා හොරකම් කරන්නට ගිය අවස්ථා තිබුණා උන්වහන්සේගේ ජීවිතේ. ඒක අවස්ථාවකදී Tamanගේ තමන්ගේ භාර්යාවගේ ඒ භාර්යාවගේ උවමනාවක් සඳහා සඳහා රජ්ජිරුවන්ගේ අඹ උයනට ගියා අඹ හොරකම අඹ හොරකම ඉතින් අඹ ගහට නැගලා අඹ කඩන්න ලෑස්ති වෙන විට ලෝක ධර්මයට ඉඳුරා විරුද්ධ දෙයක් දක්නට ලැබුණා මොකක්ද ඒ පුරෝහිත බමුණගෙන් රජුරෝ අනුශාසනයක් ලබනවා අනුශාසනයක් ලබනවා කොහොමද ලබන්නේ පුරෝහිතයව පහත තැනක ඉඳුවලා රජුව උසස් තැනක වාඩි වෙලා මේක ඉවසා ගන්නට බැරි වුණා. බැරි වෙලා ආව පල්හැට. දැස්සා. බහැලා ඇහුවා මෙම් කරන අධර්මයේ කුමක්ද මොකක්ද කරන අධර්ම? ඔබතුමා මේ මේ පුරෝහිතයාගේ යම් අනුශාසනයක් ලබනවා නම් ඔහුට ඒ ගුරු ස්ථානය ඔහුට ලැබිය යුතු ස්ථානය දීලා ඒක ලබන්නට ඕන. ඔහුට උසස් තැනදී ඔබ පහත් තැනක ඉඳගෙන. දැන් මේක අනිත් පැත්ත. රජු ඒක පිළිගත්තා. නුඹ ආවේ කුඹටද? මම ආවේ අඹහොර කමිය. අඹහොර කමිය හැම තැනම අඹ බැලුවයි නැත. මෙතන විතරයි තිබුණේ. මගේ භාර්යාවගේ වුමනාවක්. මේ රජුරෝ මේ ධර්මයේ පිළිගත්තා. අම්ම ඕන තරම් ගෙනියන්නට දුන්නා. ජීවිතයක් දුන්නා. අන්න ඒ විදිහේ ඒ අඹහොර කමේ ගිය එක ඒත් කිව්වා අඹහොර කමේ. අර හැම තිස්සෙම හැම තිස්සෙම සත්‍යයට මුල් තැන දුන්නා මහා. බොරු කිව්වේ. ඒ නිසාම තමයි මහන්සේ ලෞතර බුදු වුණාට පසු මහාක දක්වා තිබෙනවා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජම්තුමෝ විතින්න පරලෝකස්ස නප්ති පාපං අකාර්යං ඒකං ධම්මං අතීතස්ස එකම ධර්මයේ වෙන සත්‍යයේ ඉක්මවා බොරු කියන තැනත්තාන්ට තැනත්තාට ඒ බොරු කියන තැනත්තා විතින්න පරලෝකස් පරලෝක පිළිබඳ අපේක්ෂා අත්හළ කෙනෙක් එබැවින් ඔහුට නත්ති පාපං අකාර්යං කළ නොහැකි අකුසලයක් නම් නැත්තේය. හේතුව ඕනෑම තවක් කොට නොකලයි කියන්නට පුළුවන් ඒතනත්තාට බුරු කියනවා. නත්ති පාපං අකාරය. ඒ නිසා බුරු කීම උන්වහන්සේ සංසාරයේදී කළේ නැහැ. කළේ. අන්න ඒ නිසා සැලකී යුතුයි ඒක. අනිත් එක මත්පැන. මත්පැන් පීමේ කියන එක කුමටද කරන්නේ? සමහරු කරන්නේ <clears throat> සමාජයේ සමාජයේ ඉන්නට එපා. එතෙන් සමාජයේ ඉන්නකොට Taman මත්කම් නොකන කෙනෙක් නම් සමාජයෙන් කොන් වෙනවා. ඒ කොන් වෙන්නේ මත්කම් බොන සමාජයේ. ආ මත්කම් බොන සමාජයේ. ඉතින් බොහෝ දෙනෙක් ඒකට කැමති නැහැ. ඒ නිසා ඒ සමාජයේ ඉන්න කොන. සමාජයේ ඉන්න කොන. තවත් සමහර එක්කමටද බොන්නේ මේ තිබෙන මේ ප්‍රශ්න අමතක කරන්න. ප්‍රශ්න අමතක කරා. ඒ දීම නිසා తాවකාලික වේවා අමතක වුණා. අමතක වුණා වඩා වඩාත් ප්‍රශ්න ගොඩ ගැහෙනවා. ගොඩ ගැහෙනවා. ඉතින් නොඑක් හේතුන් නිසා කෙනෙක් බොනවා. එහෙම බොන්නට ඇබ්බැහි වෙනවා. මේක මහා නරක පුරුද්දක්. නරක පුරුද්දක්. යන්තමින්වත් පානය කිරීම සුදුසුයි. මක්නිසාද ටිකක් ගත්තත් තමා කවරෙකු වෙනවද මේ ශික්ෂාපදයේ කැඩූ කෙනෙක් වෙනවා. සිංගත් එක් වෙන්නේ නැහැ ඒක. Taman ගන්න ටිකයි කියත හැකි. මම ඔය මත් වෙන්නම බොන්නේ නැtei කියත හැකි. නමුත් බොන්නේ මත් තැනක් නම් මත් වුණත් නුණත් Taman ශික්ෂාපදය කැඩූ කෙනෙක් වෙනවා. එතකොට ඔහුට පංචශීලයේ නැහැ අනිත් ඒවා හතරම රකින්නවා නම් ඔහුට තියෙන්නේ හතරයි. එකක් නැහැ. එහෙම තත්වයකට වැටෙනවා ටිකක් ගන්න. ටිකින් ටික තමයි මේක පුරුදු වන්නේ කෙනෙක් පස්සේ නතර කරගන්නට බැරි තත්වයකට වැටෙනවා. සමහරුන්ට නතර කරන්නත් එපයි කියලා වෛද්‍යවරයෝ කියනවා නතර කළොත් මැරෙයි කියලා. දැන් ජීවත් වෙන්නයි ඔහු බොන්නේ. එහෙම තත්වයකටත් එනවා. ඉතින් කොහොම වුණත් මේ මත්තන බොහොම නරක එකක්. මේ Tamange ලැජ්ජා භය කියන ඒවා කොහොම නැතුව යන නොයේ මේ පිනතුන් අසායතනේ ඔය සිදාලු වාද සූත්‍රයේ එහෙම දක්වා තිබෙනවානේ මේ <clears throat> ඒකට ඒකෙන් ලැබෙන ආදීනව ආදීනව ඉතින් ඒ ආදී කරුණු සැලකිය යුතු තිබෙනවා අන්න එහෙම නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සිල්වතා මේ ශාසනයේ නැත්තම් මේ මේ ලෝකයේ ආර්ය ශ්‍රාවකයා සිල්වතෙක් වේ මේ සීල ධනෙන් යුක්ත කෙනෙක් වේ මොකක්ද මේ සීල ධනය? උන්වහන්සේ දක්වන්නේ කවර සීල ධනයක්ද කියලා? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, සොරකමෙන් වැළකුණේ වෙයි, කාම මිත්‍යාචාරයෙන් වැළකුණේ වෙයි, බොරු කීමෙන් වැළකුණේ වෙයි, මත්පැන් පීමෙන් වැළකුණේ වෙයි. මෙසේ හෙතම සීල ධනයෙන් යුක්ත කෙනෙක් වෙයි. එතකොට යම් කෙනෙකු මේ පහෙන් වැළකී සිටිනවා නම් මේ වැරදි පහෙන් වැළකී ඒ සීල් රකින්නවා නම් එතනත්තා කොයිතරම් ඒ ඒ පමණකින් කොයිතරම් උසස් කෙනෙක්ද උසස් කෙනෙක් අනේ බව සිතා ගන්නට ඕනේ ඒ සීල ධර්ම අද අපට નિયમિત කාලය ඒකකින් අවසන් අපි එතන සිට අනිත් දවසේ හිරියොත්ප්පියම් ධනං සුත ධනංච ඡාගෝච පඤ්ඤාවේ සත්තමන් ධනං කියන ඒවා ගැන කියන්නට තියෙන්නේ සමහර විටක අපට ඒ ධන වශයෙන් දැක්වෙන කරුණු දෙක තුනක් එක දවසකට කියන්නටත් ලැබෙවි. අපි එහෙම බලනවා අනිත් දවසට කියන්න. එන්නතුනි දැන් මෙතෙක් වේලා ඔබ අසා සිටි ධර්මදේශනය අපි ධර්මාචාර්ය ඒ.ඩී.එම්. බුද්ධදාස මහතා විසින් පවත්වන දේශනාවක් බව කරුණාවෙන් සලකන්නේ.